දේශනාවේදී කියන දේ දුන ශූන්‍යතාවය ශූන්‍යතාවයත් නිවනම තමයි කියලා. එතකොට සානංශ ඒ අර පොඩ්ඩක් අපිට දැනගන්න පුළුවන් වෙයිද නිවන අනන්තරික සමාධිය හා ශූන්‍යතාවය කියන අතරේ තියෙන සම්බන්ධතාවය හරිය තුනම එකක්ද කියන එක පොඩ්ඩක් දැනගන්න පුළුවන් නම් ලොකු පිනක් කියලා. මම කියන්නේ නිවන කියන්නේ ශූන්‍යතාවය නෙවෙයි කියලා. ශුන්‍යතාවය කියන කම්බිනේෂන් අපි ළඟ නැති නිසා අපිට නිවට යන්න බෑ. ශුන්‍යතාවයට ගියාට පස්සේ අපි දන්නවා පෙළෙන දේ දන්නවා ගැටෙන දේ දන්නවා රූප කර්මස්ථාන දන්නවා ශුන්‍යතාවය දන්නවා. මේ දෙකේ නොසලින ගතියට නිවන කියන්නේ. අමාරුන් උපයා ගන්නාලද මේ ශුන්‍යතාවයත් මෙතෙක් කල් අපිට කරදර කරපු දරත පැටලහ දීපු අරමුණුත් අරමුණ නිසා ඇති වෙන පිරිගෑමයි ශුන්‍යතාව නිසා ඇති වෙන බාධාවක් නැති යන ගමනේ දෙකට මනාපමනා පහළ වෙන්න නරකයි. අරක හොඳයි මේක නරකයි මේක හොඳයි අරක නරකයි කියලා මම මේ කතා කරේ ඇත්තටම ශූන්‍යතාවයේ හොඳ පැත්තේ දාලා ශූන්‍යතාවය කියන එකට බය තමයි මානසික අසහන කියන්නේ. ශූන්‍යතාවය නිසා පාළුවට තනිකම දෝෂයක් ඇති වෙලා විශාල ගාණක් භාවනා කෙරුවත් නැතත් පිස්සු. අදත් ඉන්නවා ඒ අයට බටේර මානසික විද්‍යාව එක උත්තරයක් දෙනවා බුද්ධ ධර්මයට තව උත්තරයක් දෙනවා බටහිර මානසික විද්‍යාවේ වංචනික ධර්ම ෂඩ ධර්ම මේ ගැන සාකච්ඡා කරන්නේ නැහැ. දැන් ඒගොල්ලෝ එක හදාරමින් යනවා. බුදුජානනාථයකට සීලෙන් උත්තරයක් දෙනවා. දීලා කියනවා මේ ෂට ගතිය, මායවි ගතිය, වංචනික ගතිය කියන එක ඥානවන්ත අයට කියලා දෙනවා. අර මනුස්සයට ඒක ඉගෙන ගන්න බෑ. එයා ඉන්නේ මානසික අසහනයක. ඒ නිසා ඒ හැටි. ඒ නිසා ශූන්‍යතාවේ නිවන කියලා ගත්තොත් ඒ වගේ දෙයක් මාධ්‍යම කාර්ිකාවට ඇවිල්ලා තිබුණා. ශුන්‍යතාවේ හඳුනා දීපු නාගාර්ජුන පාදයන්ද නාගාර්ජුන පාදයන් කියව ශුන්‍යතාවය සහ නිවන නිවන කියලා දාලා කිව්වා නිවනයි සංසාරේ සමානයි කියලා. එතන දාර්ශනික වශයෙන් හරි තර්කයෙන් හරි හැබැයි මිනිස්සුන්ට විශාල වැදිල්ලක් වදුනා නිවන සමානයි සංසාරේ. සංසාරේක මමනාපයක් හෝ නිවනට මනාපයක් කියන දෙක ආවනම් තාම මනාපමනාප තියෙනවනේ. ඒ මනුස්සයාට නිලුම්පතේ මේ නිලුම් මඩින් ඉපදිච්ච නිලුම ඒ කර මඩ ගහන වතුරෙන් ඈත් වෙලා ජීවත් වෙන්නේ. ආයි වතුර වැටෙනකොට ගෑවෙන්නේ නැතුව. ඉතින් වගේ මේ දුකටයි නැත්නම් යැපෙනවා කියන වචනේ ඒක තමයි තියෙන්නේ. ඔය අපි ඉල්ලන නිර්ආමිෂ සුඛයයි ආමිෂ සුඛයයි අපි කියන අවේදිත සුඛයයි කියන දේවල් වල අවේදිත කියන්නේ මේ මොන දේ ආවත් ඒකට සැලෙන්නේ නැහැ. විවේකයාවත් ශුන්්‍යතාවයවත් ඒක හොඳයි කියලා උදම්මනනෙත් නැහැ. අනේ හරි කරදරයි හරි පීඩයි හරි මේ යැපෙන්න බෑ කියලා කියන කතාවයි ওই දෙකට මනාපමනාප නැති වෙන තැන තමයි නිවන කියන එකට ගන්න තියෙන්නේ. ශූන්‍යතාවය කියන්නේ නිවන කියලා ගත්තොත් මේ අක්‍රීය වාදයට වැටෙනවා. නාස්තික වාදයට වැටෙනවා. ඒක බුදුරජාණන්සේ ප්‍රතික්ෂේප කළා. ඔහොසන එතකොට අර ඒ කියන ඔය මොනවද මේ අෂ්ටලෝක ධර්මයෙන් කම්පා වෙන්නේ නැහැ කියන එකයි ඔය එකයි දෙකම එක වගේ කතාවක් සායනා. ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. ඒක තමයි කාන්ති කියලා කියන්නේ. ඒක තමයි අශ්ලෝක ධර්මේ කම්පා වෙන්නේ නැහැ කියන්නේ. ඒකට තතතාවේ කියන්නේ. ඒකට අතම්මේතාවේ කියලා කියන්නේ. ඒක තමයි ඉතින් එක එක තියෙනවා රූපවල තියෙනවා ආකාසානං ඡායතන වේදනා තියෙනවා අදුක්කම සුඛ වේදනා සංඥාවල තියෙනවා නේව සංඥා නා සංඥායතේ සංස්කාර තියෙනවා සංස්කාර නිරෝධ නැත්නම් අසංකාරික தත්ත්වේ විඥානේ තියෙනවා අනිදස්සන විඥානේ එව නැත්නම් අපපතිරිත විඥානේ එක එක එක එක දේවල්ට දාලා එකම තමයි කතා කරන්නේ ඒක තමයි අපිට පෙන්වන්න බැරි දෙය. බුදුහාමුදුරුවෝ කැමති කිව්වට ওই සෙට් එකම අපි නැදකින් කියාගෙන ජීවත් වෙන්නේ. ওই සෙට් එක ලියලා පුරුෂේ මේ තඹපත්තිරුක ලියලා එල්ලගෙන ඉන්න බාහුවේ. එතෙන් පච්චක් කොටා ගන්න. සැලුනොත් ගියා. සැලෙනවට ඉන්ජන කියලා කියන්නේ. ඉන්ජන කියලා කියන්නේ නිවනේ අනිත් පැත්ත ආනෙන්ජ කියලා තමයි බුදුහාමුදුරුවෝ දීලා තියෙන්නේ. සැලෙන එක ඉන්න බාට ලකුණක්. හැබැයි පිළීමක්. ඒ නිසා ශූන්‍යතාවයේ ලැබුණා නොලැබුණා කියලා තැලෙන්නත් එපා. ඒක ලබලා අතහරින්න දන්නවනේ. දිනු රට හැරපියා යන රජ කුසේ. ලැබපු ශූන්‍යතාව තැල්ල කවුරු ළඟට නෝන මොකද ප්‍රශ්නේ එන්න එන්න කමන්නේ එන්න මයි ළඟට ආවට කමන්නේ. අනේ ස්වාංශික බාධායි නේ නෑ ප්‍රශ්නේ නෑ එන්න. කියලා අර කවුරු යන මිනිස්සෙක් ළඟට ගෙන්නගෙන ওই කයියෝරෝ ගාගෙන ඉන්නවා. අමාරුයි. අරුටත් අමාරුයි බලන්න එකටත් අමාරුයි. ඉතින් කරත හැකියි. මම මේ අතහැරියේ ශූන්‍යතාවයේ තමයි හුඟක් අමාරු වගේ මම කියනවා පුස්පටි උර කතා කරනවා එහෙනම් අර දඩෝරියට කතා කරනවා එහෙනම් දැන් හිඟාගෙන යන මිනිස්සු කියන මොකද ඔයකෝ දන්නේ මේන මොන දෝණේ කරන්නේ බෑ වේ සාංශ බාන නෑ තමසට වෙන්නේ නෑනේ මම බාන මොන දෝණේ අමාරු පිපාසයි ආ වතුට්ටිය බීවා ගෙනත් දෙන්න පොඩ්ඩ ඉන්න පොඩ්ඩ වාඩි වෙන්න ඊළ වතුර එක්කුත් ගෙනත් දෙන්න මේ ටැප් එක ළඟ තියේදී එතකොට මොකද්ද ආතල් එකක් තියෙනවා ඒ සේරම බුදුහමර කරලා තියෙනවානේ. බුදු වුණාට පස්සේ මේ පාරමිතා පුරන කාලේ කෙරුවා නම් අපිට ප්‍රශ්නයක් නැහැ. බුදු වුණාට පස්සේ කරන්නේ මොකටද? දුප්පත් ගවියට ආහාර දේවා දාම් දෙසීම මොකටේ? මොකෝ මේ මනුස්සයා නිවන් දැකයි කියලා මේ නිවන් පැත්තේ තරහදී වාත් වෙන්නේ නැහැ. මේක කළ හැකි ගතියක් මනුස්සකමේ තියෙනවා. ඒකයි ජීවත් වෙනවා කියන්නේ. ශූන්‍යයක් භාවය ඇති කරන ශූන්‍ය බව ඉන්නවනේ. ඒක ඇති කර ගන්න පුළුවන් වෙන්නේ ළමයි දුක් කාලා කියලා කරා. උක්දණ්ඩක් හපලා රොඩ විසි කරන්නේ. අවසාන ඵලයේනේ රුක්දණ්ඩේ රොඩ. හපලා හපලා හපලා හපලා විසි කරලා. වැල්මිනි කනකොටත්